ආර්ය මාර්ගයේ වැඩිීමේදී අනුපූර ශික්ෂාව වැඩි යුතු ආකාරය උදාහරණ සහිතව පහදා දෙන්න කියලා දැන් මේ අපි මෙච්චර කිව්වෙත් ඔය අනුපූර ශික්ෂාව වල නැහැ. ඉතින් මේට එහා ක්‍රම තියෙනවා භික්ෂුන් වහන්සේලාට බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රම. ඒ කියන්නේ අස්සේක් දමනය කරගන්න හැටි ආදී වශයෙන් පෙළලා ඒවා ඉතින් මේ සාමාන්‍ය කෙනෙකුට එච්චර ගැඹුරට යන්න අවශ්‍ය නැහැ. අපි දැන් මේ කිව්ව විදිහට යමක් කරනකොට කියනකොට හිතනකොට ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනා නම් මනස 100න් ඉඳලා ඒ දෙක අඩුව දේරුම් අරගෙන ඉතලා අනිත්‍ය කියන්නේ මේකයි දුක්ඛ කියන්නේ මේකයි අනාත්ම කියන්නේ මේකයි කියලා මේක ධම්ම අවබෝධය ලබාගෙන ওই මාර්ගයේ හතර සතිපට්ඨානිය වඩන්න පුරුදු වෙන්න. මෙඩිය කරගෙන යනකොට අනුපූර්ව ශික්ෂා වැඩෙනවා. ඒකින් එකට අත්හැරලා යයි. ගැඹුරු ගැඹුරු හරියෙන් තියෙන සතර පහක තියෙන පාප කර්ම ඉස්සෙල්ලා නැති වෙලා යයි. ක්‍රමක්‍රමයෙන් ලෝකෙට ඇලෙන බැඳෙන ඒවා නැති වෙලා යයි. ඉතින් ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලාට නම් ඊට වඩා සංවර කරන ක්‍රමවේද තියෙනවා. අර අජානීය අස්ත්‍රයේ හදන හැටි මේ ආදී වශයෙන් විවිධ ක්‍රමවල පෙන්ලා තියෙනවා. ඒ වගේ යම්කිසි භික්ෂූන් වහන්සේ නමට ඉස්සෙල්ලාම දෙන කර්මස්ථාන ක්‍රමවේද පෙන්ලා තියෙනවා. ඉන්ද්‍රිය සංවර කරගෙන හැසිරෙන හැටි, යන්නේ නැහැටි, ඒ ආදී වශයෙන් පෙන්නලා එකින් එකට අර සතර සංවර සීලයේ ප්‍රගුණ කරගන්න හැටි. මෙහෙම විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒවත් එකපාරකින් නෑ සතරේදී ආව ඉස්සෙල්ලා පුරුදු කරනවා. ඊට පස්සේ යන එන කරන කියන කතා කරන කතා නොකරන වටපිට බලන මේවෙන් හික්මෙන්න මගේ පෙන්වා දෙනවා. ওই විදිහලා ඉන්ද්‍රිය භාවනාවක් දෙනවා. එහෙම ක්‍රම තියෙනවා. ඒ ඉතින් ඒ ගැඹුරට යන භික්ෂුන් වහන්සේලාට ඒව අවශ්‍ය වුණාට අනික කෙනෙක් ඒ තරම් ගැඹුරට යන්න දෙයක් නැහැ. ඔය කියන විදිහට ලෝභ දේශ මොහයන්ටපත් වෙන ඒවා එකින් එක තේරුම් වලන් ඒවා හිතෙන් අත්හැර ගන්න. ඒ බඳු හිතවිලි ක්‍රියාවතන් නවත්තන්න දහම් දැනගෙන. දහම් දැනගත්ත කෙනාට ඒවා නවත්තනකොට දහම් මඟ ඊටා හොඳින් වැඩෙන්න පටන් ගන්නවා. අනිත්‍යයි කියන එක දුක්ඛයි කියන එක අනාත්තයි කියන එක ඉතලා පූර්ව භාග නුවණට ගෝචර වෙනවා. ගෝචරලා වැඩෙන්න පටන් ගන්නවා. පූර්ව භාග නුවණ පළමුව 15 වේ, මග නැන පසුව 15 වේ. මේ ආදී වශයෙන් මාර්ගඥානේ පහුවිලා 15 වෙන්නේ. ඒක ඔය ක්‍රමයට වඩනකොට සිද්ධ වෙයි. ලැබෙන අවස්ථාවක ඇදිලා හිටන් තව තවත් ඒ වගේ මේ ප්‍රශ්න අහලා සාකච්ඡා කළා දහම් තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන හැටි මනසේ තී කරලා ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙවෙයි. අනිච්ච දුක්ඛ අනාත්ත හොඳට විග්‍රහ කරලා තියෙනවා මෙහිදී විග්‍රහ කරලා ඒව අහලා සැකහැලා තේරුම් ගන්නට අරන් ඉවරලා ඉන්න තමන් කරන කියන යන්නේ එන කතා කරන කතා නගුණ වටපිට බලන මේ සෑම ඉරියව්වක්ම පවත්වනකොට ඒක ලෝභයේද ද්වේෂයේද මෝහයේද හේතු වෙන එකක්ද කියවලා එහෙමනම් ඒකේ වෙන් වෙන්න උත්සාහ කරන මනසී තේරුම් අරගෙන ඕඩිය කරනකොට ශික්ෂා මාර්ගයේ වැඩෙනවා දස අකුසලයේම විදන මාර්ගය හම්බ වෙනවා ඉතින් එහෙම කරගන්න කටයුතු මෙතෙක් කියලා තේ කළා වූ ධර්ම දේශනාවන් අනුව ලැබෙනා වූ ශක්තිය නිසා ආර්ය මාර්ගයේ පූර්ණේ කරන්න උපනිශ්‍රේ වේවා. අති දුර්ලභ වූ සාසන මාර්ගයේ ලැබීම නිසා ලැබෙනා වූ සාන්තියෙන් උතුම් නිවන් සාක්ෂාත් කරන්නම හේතු වේවා කියලා අදිස්ථාන කරගන්න සෑම සිල් දෙනාට යාපතක් වේවා.